පතන ඉදිරිපත් කරගෙන ලබන්නේ මේක ප්‍රථමයෙන් අවිද්‍යා පත්‍ය සංඛාරා කියන කාරණාව ප්‍රකාශ කළා අද කියන්නේ තියෙන්නේ අවිද්‍යා නිරෝධ සංඛාර නිරෝධය කියන ප්‍රතිලෝම පටිච්චසමුපාදයේ මේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන කොටසට අදාළ වන කොටස. ඒකෝට මේ පටිච්චසමුපාදයේ කියන අදහස හේතුන්ගෙන් හටගත් ඵල ධර්මතාවයන් කියන එකයි. මේ ලෝකේ තියෙන සෑම දෙයක්ම යම් යම් හේතුන් නිසා හටගත් දේවල් හේතුන් නැතුව හටගත් දේවල් නෙවෙයි. මේ හේතුන්ගෙන් හටගත් දේවල් වලට කියන වචනයක් තමයි සංස්කාර කියන එක. ඒ වගේම සංකත කියන වචනය හේතුන්ගෙන් හටගත් ධර්ම වල කියන වෙනස් වචනයක්. ඒකට මේ සංස්කාරෝ සංකත නොවන එකම ධර්මය වශයෙන් දැක්කේ නිර්වාණය පමණයි. නිර්වාණය මහා සිතන සෑම දෙයක්ම හේතුන් නිසා පටබන් ධර්මතාවය හේතුඵල ක්‍රියාවලිය. එතකොට මේ හේතුඵල විස්තර කිරීම තමයි බුදුරජාණන් වහන්සේගේ බෞද්ධ දර්ශනයේ බොහෝ අවස්ථාවලදී දැක්වෙන්නේ. මේ හේතුඵල විස්තර කරන විට නිදාකාරයෙන් මේක විස්තර කරලා තියෙනවා. දැන් චතුරාර්ය සත්‍ය දක්වන කොට හේතුඵල විස්තරය තමයි බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරන්නේ. ලෝකයේ දුකක් පවතිනවා. ඒක ප්‍රතිඵලයි. දුක පැවතීමට හේතුවක් තියෙනවා. ඒක දුක්ඛ සංදේ වශයෙන් දක්වනවා. මොකද ඒ දුක්ඛ සමුදය කියන එක හේතුවක් නම් දුක කියන එක ඵලයක්. හේතුඵල දෙකක් එතනදී. ඒකවල දුක්ඛ තියෙනවා නම් දුක්ඛ නිරෝධය දුක නැතිවීමක් නිවනක් තියෙනවා. ඒ නිවන ඵලයක් වෙනවා නිවන ලැබීමට නම් කිසිම ක්‍රමයක් අනුගමනය කරන එක හේතුවක් වෙනවා. දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාව කියන එක ඒක නිසා හේතුවක්. එතනක් තියෙන්නේ හේතුඵල ධර්මතාවය ගන්න තමයි. මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ දේශනා අරන් බලන විට බොහෝ දේශනාවල දැක්වෙන්නේ හේතුඵල ක්‍රියාදාමයන්ගේ විස්තරය. මේ හේතුඵල ධර්මයන් විස්තර කරන ගම්භීර වශයෙන් ඒ සූවිසි පක්ෂයන් සූවිසි පක්ෂයන් වෙන ප්‍රත්‍යේක හතරක් වේ හේතුපත්ව ආරණා ප්‍රතිවාදික අනන්තර සමානන්ත පක්ෂාසාරය වශයෙන් දැක්වෙන ප්‍රත්‍ය විශේෂ ප්‍රත්‍යන ප්‍රත්‍ය විශේෂ විස්තර කරනවා දීර්ඝ වශයෙන් හේතුඵල වශයෙන් දක්වනවා. ඒ පාටිච්ච සම්පාදයේ එතරම් දීර්ඝ විස්තරයක් නෙවෙයි කරන්නේ. යම් කිසි කෙනෙකු සත්‍යයක සම්මත වශයෙන් තේරුම් කතා කරනකොට අපි සත්‍යය කියලා කතා කරන්නේ මෙවැනි සත්‍යයක්. සංසාරයේ දිගින් දිගට ඉඳිදෙකට නැරිලාදී යාමේදී සිදුවන හේතු ප්‍රයාදාමයේ විස්තර කිරීමක් එකාස කෙනෙක් පවස කරනවා. අනිත් අතින් මේ සංසාර ගමන සම්පූර්ණයෙන් නතර කරලා එන්නම් පාන්න කාලා මේ සතර දුක නැති කිරීමේදී ක්‍රියාත්මක නැති එක ප්‍රකරණ හේතු ඵල ප්‍රයාදාමයේ තවත් අතකම විස්තර කරනවා. මේකකොට මේක තමයි පරිසම්පාද ධර්මයන් කියන විස්තර සඳහන්. මේ මෙයා තේරුම් ගන්න ඕනේ මේ පරිසම්පාද ධර්මය කියන්නේ අන්තිමට නෙවෙයි. තමන් තමන් ගැන කියන කතාවක් කියලා. මෙතන තමන් කියන්නේ කර සම්මුතිය පිළිදලා. ඒකෝට යම් කිසි කෙනෙක් මේ සංසාරේ නැවත නැවත ඉදිරියටදී මෙරි මෙරි යනවා. අන්න ඒක සිදුවන ක්‍රියාදාමයේ සිදුවේ කියන්නේ මෙරි මෙරි ඉදිරියටදී යන ක්‍රියාදාමයේ සිදුවීමේදී පහළවන හේතුඵල ක්‍රියාදාමය පටිච්චසමුප්පාදන්නේ විස්තර කරනවා. එතකොට නැත්නම් මෙරි මෙරි ඉදිරියටදී යන ක්‍රියාදාමයෙන් අතර කළා පින්නම් පාල සසන දුක නැති කරනවා. මේ සසන දුක නැති කිරීමේදී සිදුවන හේතුඵල ක්‍රියාදාමයේ ප්‍රතිලෝම පරිසම්පාද ධර්මයන් වශයෙන් විස්තර කරනවා. ඒකට මේවා හේතුඵල කියන ගැන පරමතුලට මේ ඇයට තේරුම් ගන්න පුළුවන්කම තිබෙන්න ඕන. අනිත් අතින් තේරුම් ගන්න පුළුවන් පරිසම්පාද ධර්මයන් කියන්නේ තමන් තමන් ගැනම කියන කතාවක්. අපගේ මේ නැවත නැවත ඉදිරිපිට සංසාර ගමනදී දක්වා ආපහැටි ඉදිරියට යන කියන කතාවක් නැත්නම් මේ සංසාර ගමන සම්පූර්ණයෙන්ම කරලා සම්පූර්ණයෙන්ම දුක නැති කිරීම ගැන කියන කතාවක්. මෙතන තියෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයන්මයි නම් කිසිවක් නෙවෙයි. මේ පංචස්කන්ධ සංඛාද නාම රූප ධර්මයන් නැවත නැවත ඇති ඇති නැති නැති යාමේදී ඒ දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය ප්‍රකාශ වන්නේ ඒ වගේම මේ දුක නිරුද්ධ කිරීමේ ප්‍රතිලෝම පටිච්ච සම්පදානයන් විස්තර කරනකොට දුක්ඛ නිරෝධ සත්‍ය දුක්ඛ නිරෝධ ගාමී පටිපදාවේ සත්‍යය විස්තර කරනවා. ඒකට මෙතන කියන්නේ පටිච්ච සම්පදානයේ දැන් විස්තරේදී දැක්කේ සතරාමේ සත්‍යම. මේ පටිච්ච සම්පදාන ධර්මයේ කාම ගැඹීරෝ ධර්මයක් වශයෙන් බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ. මට බොහෝ දෙනෙක් කියලා දෙනවා කාම ගැඹුරු මේක තේරුම් ගන්නට බැහැ කියලා. ඒක අමතරව පාසල්වල උගන්වන දහම් පාසල්වල උගන්වන ගුරුවරු පවා මට එන්න කියලා තියෙනවා මේක ඉතාම ගැඹුරයි තේරුම් ගන්නට අපහසුයි කියලා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න අවස්ථල ආනන්දහාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා ප්‍රකාශ කළා. බුදුරජාණන් වහන්සේ මේ පටිච්චසමුප්පාද ධර්මයේ ගැඹුරු ගැඹුරුයි කියලා වහන්සේ ප්‍රකාශ කරනවා. මට නම් ඕකේ තරම් ගැඹුරක් තියෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරා එහෙම කියන්න එපා ආනන්ද ඒක ගැඹුරුයි. ගැඹුරු අක්ෂයක්මයි ඒක කියන්නේ. මේ ගැඹුරු පටිච්ච සමුප්පාද ධර්මයන් හරියට ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ නොකළ නිසා තමයි මේ ලෝකයේ සත්‍යය නැවත නැවත ඉදදී ඉදදී මෙරි මෙරි විශේෂයෙන්ම සසර දුකටපත් වෙන්නේ ඒ කියන්නේ දුක දිගාමී වෙන්නේ මේ සසර දුකේම නිමක් නැරිලා සිටින කියන කතාව. බුදුජානක මහසී ඉදී ප්‍රකාශ කළා. එතකොට බුදුජානක මහන්සිය විසින් ප්‍රකාශ කළා මේ පරිසම්පාද ධර්මයේ ගැඹුරු ගැඹුරු අර්ථයක්මයි එයින් දැක්වෙන්නේ. මෙන්න මේ ධර්මය හරියට අවබෝධ කර නොකළ නිසා සංසාරකලක දාතා බුලාගුණිත දාතා මොහොතබම්බට බෝත ආදී වචන පුරාංග ප්‍රකාශ කළා. හරියට පැටලෙන නූල් බෝලයක් වගේ මේ ලෝකයේ සත්‍ය සංසාරයේ පැටලි පැටලි තිබෙනවා. ඒ මේ සංසාරයේ ගැටවන ගැටගැසී සිටමයි ගැට දිහා ගන්නට නැත්නම් මේ සංසාර අවුල දිහා ගන්නට නැහැ කියලා කියන්නේ මේ පරිච්ඡම්පාදයන් අවබෝධ නොකරන නිසා. ඒ වගේම බුදුජානන් වහන්සේ දක්වලා තියෙනවා ඔය පිටසිටි බුදුරජාණන් වහන්සේලා බුද්ධත්වයට පත් වූ ආකාරය විපස්සේ සිකේස ලෝකක සඳහෝනාරම කාශ්‍යපයන් බුදුරජාණන් වහන්සේලා නැතකදී පහළ වූ බුදුරජාණන් වහන්සේලා බුද්ධත්වයට පත්න සෑම අවස්ථාවකදීම මේ පටිච්ච සම්පාද ධර්මයන් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ප්‍රත්‍යක්ෂ වශයෙන් අධ්‍යක්ීම තුළින් තමයි ඒ දැන් බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙන කියන කතාව ප්‍රකාශ කරන්නේ. ඒ වගේම නගර කියන සෝත්‍රයේ බුදුරජාණන් අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වූ ආකාරය ප්‍රකාශ කරන උන්වහන්සේ ඒදී ප්‍රකාශ කළා මමත් මේ බුද්ධත්වයට පත් මේ මේ පටිච්චසමුපාද ධර්මය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ගැඹීර වශයෙන් අවබෝධ කරගාට පසුයි. එතකොට මේ පරිසම්පාදනය ප්‍රායෝගික වශයෙන් යම් කෙනෙක් හරියට අත්දකිනවා නම් ඒ කියන්නේ ප්‍රතිලෝම පරිසම්පාදනය හරියට යම් කෙනෙක් අත්දකිනවා නම් ඒ තුළින්ම කෙනෙකුට ගුවන් ලබන්නට පුළුවන්. මේ සමහර විට පොදුම වෙනකොට මේ පරිසම්පාදනය ප්‍රතිලෝම වශයෙන් ලබනකොට නිවන් ලබන්නේ එහෙම නිවන් ලබපුවා ඉන්නවා. මගේ උපදේශන ඔබ පිළිපැදලා තාත්තාත්මක ප්‍රතිපල ආරම්භන යනසුම බලබැතිනා අදස් සිටිනවා. එදා සිට ප්‍රේගණයට කියන්නට දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ ඒ තමයි ඒක ප්‍රේගණය කියන්නට දෙයක් එතකොට නැහැ. ඒ නිසා මේ ධර්මයේ සෑම බෞද්ධයෙක් විසින්ම තේරුම් ගත යුතු දෙයක්. ඒ තේරුම් ගැනීමට අපහසු වුණා සම්පූර්ණ හරි ප්‍රඥාව කියනවා නම් සරල වශයෙන් කියන කරුණ හරි තේරුම් ගන්නට උත්සාහ ගන්නට ඕනේ. මේ පරිසම්පාද ධර්මයන්ගේ ධර්මයන් විස්තර කරනකොට හේතුඵල ක්‍රියාදාමයක් විස්තර කරන බව මා කියවා ඒ හේතුඵල ක්‍රියාදාමයේදී නැවත නැවත ඉදදී ඉදදී යන එක ආකාරය සහ මේ ඉදීම නතර කරන ආකාරය විස්තර කරන විස්තර කර දක්වන බව දැක්වුවා. මේ විස්තරවලදී විශේෂයෙන්ම දක්වන්නේ බුදුහාමුදුරන්ගේ හේතුඵල කියන එක එක් හේතුවක් පමණයි. ඒ කියන්නේ හේතුව අවශ්‍යයක් තියෙනවා නම් කිසි දෙයක් සිදු වෙන්නේ මේ හේතු රාශියම ඔක්කොම අරගෙන කියන්නට ගියොත් ඒ කියන ඥානයට යන ලබන ධර්මයේ සමහරට ආකුල ව්‍යාකූල පස්තේකට පස්සන්නට පුළුවන් කියන කෙනාට පැහැදිලිව තේරුම් ගන්න නැහැ ඒකෙන් තමයි බුදුරජාණන් වහන්සේ පරිසම්පාද අනුයන් විස්තර කරන විට අර ප්‍රමුඛ ප්‍රධානතම හේතුව ප්‍රමණය ප්‍රකාශ කරනවා. මෙන්න මේක නිසාම අර වැසීගේ හේතු ප්‍රායෝගික අත්දැකීමක් නැති වෙනකොට ලබන්නට බැහැ හොයාගන්නට බැහැ. මොලේ පොත්වල දීලා නැහැ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒක සමහරවිට බුදුරජාණන් වහන්සේ විස්තර කරන එක ප්‍රකාශ කරන්න ගැති අද ඒවා පොත්වල දක්නට ලැබෙන්නේ. ඒක නිසා ඒ පටිසම්පාද ධර්ම විස්තර කරන විට තියෙන ඒ හේතුන් දක්වන අවස්ථාවලදී දක්වා ඇති හේතුන් එකම හේතුය කියලා හිතන්නට එපා. අපිට මේ ප්‍රාප්තියක් තියෙන හේතුවාසයෙන් ප්‍රමුඛ එක් හේතුවක් පමණයි ප්‍රකාශ කරන්නේ. ඊට අමතරව මේ හේතුඵල ප්‍රයදානයේ විස්තර කරනකොටම කර්ම විෂම හේතුව හේතුවක් වශයෙන් සිදු වෙනවා කියලා හිතන්නවත් එපා. කියන්නේ යම් කිසි දෙයක් ඇති වෙනට යම් කිසි හේතුවක් තියෙනවා නම් ඒ හේතුව දිගටම එකම විදිහටම හේතුවක් වශයෙන්ම ක්‍රියාත්මක වෙනවා කියලා හිතන්න එපා. ඒ හේතුව ඵලයක් බවට පත් වෙනවා. මෙන්න මේ පටිච්චසමුප්පාද ධර්මයන් විස්තර කරන විට බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවලදී ප්‍රකාශ කළේ ජීවිතේ තම එකම ආකාරයකට නෙවෙයි. විවිධ නිකාකාරයෙන් පටිච්චසමුප්පාද ධර්මයන් විස්තර කරපු දේශනා තියෙනවා. මේ බඩින් සංස්පාදේ හරියට චක්‍රයක් වාගෙන මුත්‍යයක් වාගෙන ඒ මුත්‍යේ අංග 12ක් තියෙනවා ඒ අංග 12න් කොතෙන් පටන් ගත්තත් පටන් ගත්තත් ආපහු එතෙන්ටම පරිසර ගමන් කරලා එන්නත් පුළුවන් මුත්‍යයේ ස්වરૂපය එහෙමයි ඒ නිසා මේ බඩින් සංස්පාදේ විස්තර කරන විට ඕනෑම කොටසකින් පටන් අරගෙන ඒ බඩින් සංස්පාදයන් විස්තර කරන්න පුළුවන් ඒක බුදුහාමුදුරේ ඉන්නේ පුද්ගලයාට සිදු පරිදි ඒ මේ දැනසන පරිදි විවිධම දාසානෙන් මේක නිසා පරිසම්පාද ධර්මයක් විස්තර කරන්න තියෙනවා. ඒකේ උත්තර පරිසම්පාදයේ විස්තර කරන විට අනුගමනය කරන ලබන සම්ප්‍රදායික සම්මාසින ඒ වගේම බුදුහාමුදුරෝ ඥානෙක අවස්ථාවලදී ප්‍රකාශ කළ එම ක්‍රමයක් දක්වනවා. ඒක මෙන්න දක්වා තිබෙනවා. ඒ මෙහිදී දක්වන්නේ ඉතිමස්සින් සතේ ඉදං හෝති ඉමස්තුප්පාදා ඉදං උප්පච්චති සිංහත්මන් අසතේ දන් නාහෝසේ මස්සනේ දෝසා දන් රුජ්ජති යදිදං අවිස්සාපච්චා සංඛාරා සංඛාරපච්චා ගුණා විඥානපච්චා නාම රූපං නාම රූපච්චා සලආයතනං සලආයතනපච්චා පස්සෝ පස්සපච්චා වේදනා වේදනාපච්චා සංහා සංහාපච්චා උපාදාන උපාදාන පත්‍ය භවෝ භවපත්‍ය ධාති ධාති පත්‍ය ජරා වනන්තෝ උපනිදේ දුක්ඛ දෝමන සපාස සම්භවಂತಿ ඊයමේ සත්‍යේ වෙනස් දුක්ඛස්සන් ලස සමුදය හෝති මේක ප්‍රතිලෝම සමාධියේ නෑ මිත්‍යත් ඒ අවිජ්ජාන දෝෂ සංඛාරන දෝෂ ආදී වශයෙන් දැක්කන කොටස. එතකොට ඉන්නේ දක්වන්නේ ඉතින් වශයෙන් සත්‍යේ ඉදාන හෝති. මෙන්න මේ හේතුව තියෙන විට මේ ඵලය තියෙනවා. මච්ච උපාදා ඉදම් උපජ්ජති මේ හේතු උපදින විට මේ ඵලය උපදිනවා. ඉතින් අසතේ ඉඳන් හෝටි මේ හේතුව නැති වෙනකොට මේ ඵලය නැති වෙනවා. මස්ත නිරෝධා මේ හේතුව නිරුද්ධ වෙනකොට ඉඳන් නිරුද්ධයෙන් මේ ඵලය නිරුද්ධ වෙනවා. මේ මේ හේතුන් නිසා හේතුන් තියෙනකොට මේ ඵල ධර්මයන් තියෙනවා හේතුන් උපදිනකොට මේ ඵල ධර්මයන් උපදිනවා. මේ හේතුන් නැති වෙනකොට මේ ඵල ධර්ම නැහැ. හේතුන් නිරුද්ධ වෙනකොට ඒ ඵල ධර්ම නිරුද්ධ වෙනවා. ඒකයි අදහස. ඒක විස්තර කරනවා කොහොමද කියලා අවිද්‍යාව නිසා සංස්කාර ජනිත වෙනවා. අවිද්‍යාව හේතුවක්. ඒ හේතුව නිසා සංස්කාර පහළ වෙනවා ඒක ඵලයක්. එතන එකම හේතුව සංස්කාර පාලනය වෙන්නේ එකම හේතුව අවිද්‍යාව නෙවෙයි. අවිද්‍යාව ප්‍රධානම ප්‍රමුඛතම හේතුව ඒ හේතුව නිසා අවිද්‍යාව පත්‍ය සංඛාරා අවිද්‍යාව නිසා සංස්කාරය කියලා. අවිද්‍යාව කියන්නේ විශේෂයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය නොදක්නා පාළුවක වශයෙන් නොදක්න. ඒ වගේම සංස්කාර කියන්නේ මෙතන විවිධාකාරයෙන් සංස්කාර කියන වචනේ විශේෂයෙන්ම මෙතන සංස්කාර කියන්නේ කුසල අකුසල සංස්කාර ආදී ධර්ම. එතකොට සංස්කාර පත්‍ය විඥාන මෙතන සංස්කාර නිසා ප්‍රතිසංද විඥානය ඉගෙන ගන්නවා. නැත්නම් විඥානය පහළ වෙනවා. එතකොට අර අවිද්‍යා පත්‍ය සංඛාරා කියනකොට අවිද්‍යාව නිසා සංස්කාර පහළ වුණා. සංස්කාර කියනක ඵලයක් අවිද්‍යාව හේතුව. දැන් ඊළඟට සංඛාර පත්‍ය විඥාන කියන සංස්කාරයේ හේතුවක් වෙනවා. ඵලින් ඵලයක් හෝ සංස්කාර ධර්මය දැන් හේතුවක් වශයෙන් විස්තර කරනවා සංඛාර පත්‍ය විඥාන සංස්කාර නිසා විඥානය පහළ වෙනවා. එතකොට ඵලින් හේතුව ඊළඟට ඵලයක් වෙනවා. ඒ ඵලයම නැවත හේතුවක් වෙනවා. විඥාන පත්‍යානාම රූපං ඒ ඵලයක් හෝ විඥානයේ දැන් හේතුවක් වුණා. ඒ විඥානය නිසා නාම රූප ධර්ම පහළ වෙනවා. නාම රූප පත්‍ය සලආයතන ඒ නාම රූප පරිණමයේ හේතුව දැන් ඵලයක් වුණා. ඒ නාම රූප පරිණ ඵලයේ දැන් හේතුවක් වුණා. ඒ නාම රූප නිසා නාම රූප පත්‍ය සලආයතන ආයතන පහළ වුණා. ඒකට අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප. මෙතෙන්දී හේතුඵල ප්‍රවාහයක් එකිනෙකට අත්බැඳමින් ක්‍රියාත්මක වන ආකාරයක් කියන්නේ. නාම රූප පත්‍ය සලආයතන සලආයතන කියනවා නාම රූප නිසා සලආයතන පත්‍ය පස්සෝ ඒක නිසා පස්සේ ගන්න තියෙනවා. පස්ස පත්‍ය වේදනා පස්සේ වෙන වේදනාවක් ගුණ දෙනවා. වේදනා පත්‍ය සංහා වේදනාවෙන් සංහා නැති වෙනවා සංහා පත්‍ය උපාදාන ඒකෙන් උපාදානයේ සදිසිතින් අල්ලාගෙන නැති වෙනවා සංග්‍රහයෙන් පහළ වෙනවා උපාදාන පත්‍ය භව උපාදානයේ නිසා කර්ම භව ගැසීමක් සිදු වෙනවා භවපත්‍යා ඥාති භවය නිසා ඥාතිය ගෙන දෙන ඥාතිපත්‍යා ජරාමන සෝපරිදී දුක් දුන්න සබාසම්බන්ධි ඒ ඥාති ගෙන දුන්නා පස්සේ ජරා ව්‍යාධි මරණය සෝකේ පරිදී ව්‍යාධි වේද දුක් ගැන දුක දෙනවා ඒ මේ දැක්කේ දස දුක් ප්‍රබන්ධ සම්බෝධි මෙලෙස මේ දුක් දුක් සංදේ නැවත නැවත පහළ වෙයි පහළ වෙයි යන බුදුරජාණන් වහන්සේ නගර වෙන සෝතරින් දක්වා තිබෙනවා ඒ පස්සේ ඒ බුදුන් බුද්ධත්වයට පත්වෙච්ච ආකාරය ඒ වගේම අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච ආකාරය ඒ නිවහන්සේ බුද්ධත්වයට පත්වන්නට ඉස්සෙල්ලා කල්පනා කරනවා මේ ලෝකේ සත්‍යෝ ජනා දුකට පත්වලා තියෙනවා ඥාන දුකට පත්වලා තියෙනවා මරණ දුකට පත්වෙලා තියෙනවා ශෝක පරිදේ දුක් වලට පත්වලා තියෙනවා අපේ අම්පයෝග දුක් ප්‍රිය මිත්‍රයෝග දුක් වලට මුහුණ පානවා කායික දුක් වෙනවා මානසික දුක් වෙනවා කැමැති දැන වලදී මේ දුක් විඳිනවා ඒ වගේම මේ සිතකින් කියන මේ පංචස්කන්ධේ පවස්ථාගෙන යන මේ දුක මේ ලෝක සත්‍ය අත්දැකනවා ඒ බෝධිසත්ව සහිතව ලෝක සත්‍යය ඉතින් මේක පැහැදිලි වශයෙන්ම දකිනවා ඒ බහැන්තිකාපින්න දකින්න දේශනා උන්වහන්සේ ඒ බුද්ධත්වයට පස්සන් යලියම යන්නේ නම් ඊට ප්‍රථමයෙන් උන්වහන්සේ උපදවගෙන තිබුණා බුද්ධේ නිවාසානස්ත්‍ය ඥානෙ දිට්ඨක් ඥානෙ දැන් දේවා උදේ ඥානසංසන ඥානය කියන්නේ අතීත සංස්කාරයේ තිබෙන පුරාකාර උපනිෂ්ඨ ආකාර දක්නනවා. බුදුරජාණන් වහන්සේගේ උදේ ඥානසංසන ඥානයට සීමාවක් නැහැ. පසේ බුදු කෙනෙකුට නම් කල්ප දෙකයි දකින්නට පුළුවන්. කල්ප සංඛ්‍ය දෙකයි. එතකොට අප්‍රසාවක සැරියුත් මොගලන් මහරහතන් වහන්සේලාට කල්ප සංඛ්‍යය දකින්නට පුළුවන්. ඒවට සීමා තියෙනවා. මහා ශ්‍රාවකේ වසුදෙනෙක් සිටේ ඒගොල්ලන්ට කාට ලක්ෂයක් පමණ දකින්නට පුළුවන් වෙනවා. ඊට පහළ පහළ සුළුසුළු ආත්ම ගණන් තමයි දකින්නට පුළුවන් වන්නේ සාමාන්‍ය අභිඥාසිත රහතෝ කෙනෙකුට. නමුත් බුදුරජාණන් වහන්සේගේ පෙරවිස් ලෝකන්ත පිළිවෙල දක්නා දුන්නේ නිස්සීමාවක් නෑ. අතීතේ යන්තා දුරට ඈතට ඈතට ඈතට පිළියනවා නම් ඒ තරම් දුරට ඈතට ඈතට ඒ සම්මත ඥානෙ දිවෙනවා. ඒක නිසා ඒ සීමාවක් නෑ අසීමිතයි අනන්තයි. මේ අනන්ත ඒ උද්දීනවාසත් ඥානයෙන් මහතේද පහළ වුණා පහළ වෙනකොට අතීතයේ විඳපු දුක් ඔක්කොම දැක්කනේ වෙනවා. සාමාන්‍යයෙන් මේ ඇයට දුක තේරෙනවද කියලා අහුවොත් ඔව් තේරෙනවා කියලා. අපි තමු කොළඹ හතක වෙන්නේ හොඳ සුඛෝභෝගී ජීවිතයක් ගත කරන නිරෝගී තරුණ පුද්ගලයෙක් ඉන්නවා. සෑම දෙයක්ම තියෙන ඇඳුම් පැළඳුම් තියෙන ආහාර වාහන තියෙන මනසක් විහෙරන සැප ලබන්න පුළුවන් ඕනෑම දේවල් තියෙනවා ඒක දුක පොත් මොකක්වත් නැහැ මේ පුද්ගලයන් වෙනව දුකක් කියලා තේරුනාද කියලා ඒ මිනිහට ඒක දුක තේරෙන්නේ දුකක් කියලා කියන්නේ නමුත් තේරෙන්නේ මම ඊට වඩා කඩින් දුක් විඳින පුද්ගලයෙක් වෙනව ඔබට දුක තේරෙනවද කියලා උත්තර තේරෙනවා අර කුජලයට වඩා මේ දුක කියන්නේ මොකක්ද කියලා. මොකද උම අත්දකලා තියෙනවා උම අත්දකිනවා. අපිට එහෙම අදිනවා අසිතින් ධර්ම දුකින් නැති නිසායි ධර්ම රෝගයට පත් වෙලා බොහෝ දුකින් කුජලයෙන් ඔබ දුක දන්නවාද කිව්වා. එයා ඒ දුක දන්නවා කියලා. නමුත් අර පුද්ගලයාට වඩා වැඩි දුකක් කොහොම දකිනවා නමුත් සත්‍ය වශයෙන් දකින දුකක් නෙවෙයි. අපි නොතෝ මෙච්චරින් මේ දුක දකින්නවාද කියලා හිතුවොත් එහෙම ඕ දකින්නයි කියනවා. නමුත් කොච්චර දෙනෙක් නෙවෙයි නේද ඕ දුක දකිනවා. නමුත් අර සෝවාන් වෙච්ච පුද්ගලයා දකින ප්‍රමාණය නෙවෙයි. මේ විදිහට ඒකේ පුද්ගලයාගේ ඥාන මට්ටමට අනුකූලව තමයි දුක අවබෝධ වන්නේ. බොහෝ දෙනෙකුට මේ දුක තේරුම් ගන්න බැහැ. දුක තේරුම් ගන්නට බැරි නිසාම අතීතයේ මෙතන දුක දන්නේ නැති නිසාම මේ දුකම ප්‍රාර්ථනය කරලා සංසාරයෙන් මගන්නේ සිටිනවා. ඒක තමයි පරිසම්පාද ධර්මයන් ක්‍රියාත්මක වීම තුළින් සිදුවන්නේ. එතකොට මේ දුක තේරෙන්නේ නැති කවිද්‍යාව නඩත්තම. එතකොට බුදුරජාණන් වහන්සේ බෝසත් මෝලයේදීම මේ උද්දීන වාසානුස ධ්‍යානෙන් දැක්කා තීතියේ විඳින ලද දුක් කොයිතරම්නම් දුක් ප්‍රාසයක් වෙන්නද කියලා උන්වහන්සේගේ දුක්ඛ සත්‍ය අපි දැක්කවා නෙමෙයි. අපි දකින්නේ දුක්ඛ සත්‍ය අපට සාස්ත්‍ර දෙයක් නම් උන්වහන්සේ දකින දුක්ඛ සත්‍ය මහා පුත්‍රයට වඩා විශාලයි. අපි සම්බේරයි ඒ වගේම පුත්වලයි. ඒ වගේම උන්වහන්සේ දීප්ත ප්‍රඥාවක් උපදවාගත්ත ඕන දෙයක් ඕනට ඈතට තියෙන දෙයක් දකින්නත් පුළුවන්. ඒ දීප්ත ප්‍රඥාවෙන් උන්වහන්සේ දුක දකිනවා. ඒ දුක දකින්නට අපාවල් අපායවල් තියෙන උන්වහන්සේද අද ලෝකෙ මිනිස්සු අපායන් තියනවාද කියලා දන්නේ විශ්වාස කරන්නේ බුදු දන්වහන්සේ ප්‍රකාශ කරනවා මම මේක දැක්ක මම මේක දුටුවා මගේම ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් දැකලා ඉන්නේ අපාය ජීවිතේද තියෙනවා කියලා මම ප්‍රකාශ කරන්න කියලා ඔය බාල පඬිතුට උත්තර වෙන්නේ උත්තර වල බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා මේ දෙබ්බට ඥාණයෙන් මේ අපාගාමී සත්‍යයන් දුක් පිළිබඳව ආකාරයෙන් උන්වහන්සේ පැහැදිලිවම දැක්කා තේස ලෝක ලංකාන්තවත් දුක් විඳින ආකාරය දැක්කම අනුස ලෝකේ සත්‍යන්ත ඉස්සන් ලෝක සත්‍යන් දුක් විඳින ආකාරය දැක්කා. උන්වහන්සේට දුක ගැන අතුන අවබෝධයේ ඒ අවස්ථාවේදී මේ ලෝකෙ කිසිම කෙනෙකුට ඇති නොවන ආකාරයේ අවබෝධය. සැඟුත් මහරහතන් වහන්සේටවත් එවැනි අවබෝධයකින් ලක්ෂයෙන් දසලක්ෂයකින් අසංඛ්‍යයෙන් දක්වා ලබන්නේ. ඒක නිසා තමයි බුදුචානන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මහණෙනි මේ අතීතයේ ඉඳපුනාන්ට දුක උඹලා ගන්නවා නම් වෙන කිසිම දෙයක් කරන්නේ නැතුව උඹලා කිහිප ගිනිගත් කිහිප ගිනිගත් කිහිප නිවන්නට යන්නේ නැතුව මේ අවබෝධ නොකර චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරලා නිවන සැනසීමට උත්සාහ ගන්නවා කියන්නේ. මේ බුදුරජාණන් වහන්සේ ආවට ගියාට කටදාපු වචන ප්‍රකාශ කරන පුද්ගලෙ නෙවෙයි. උන්වහන්සේ හදවතින් දක්නා දෙයක් මේ කියන්නේ. හදවතින් දැකපු හදවතින් ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කළ දෙයක් කියන්නේ. ඊයේ තරම් දරුණෝ දුකක් සම්මහන්සේ අවබෝධ කළා. ඒ අවබෝධයෙන් තමයි මේ ලෝක සත්‍ය දුක් නිවනවා මේ දුක, ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක ආදී විවිධාකාරයෙන් දුක් සත්‍ය මේ දන්නවා, විස්තර කරලා තියෙන පාඩ දන්නවා. ඒ විදිහට උන්වහන්සේට මන්ත්‍රී මන්ත්‍රී ඇවිල්ලා හදවතටින් තේනවා මේ දුකක් ලෝකේ පවතිනවා. මේක කිසි කෙනෙකුට නැහැ කියන්නත් පුළුවන් දෙයක් නෙවෙයි දුකක් තියෙනවා ඒක සංකල්පන සත්‍යයක්. එතකොට උන්වහන්සේ කල්පනා කරනවා මේ දුක ඇතිුනේ ඇයි? මේ පටිච්චසමුප්පාදයේ ප්‍රශ්නය ගමන බුදුරජාණන් වහන්සේ. එතකොට උන්වහන්සේ බැලුවා ප්‍රඥාවෙන් බලනවා දැන් උන්වහන්සේගේ සමාධි ප්‍රඥාව තිසෙන්න තියෙන්නේ හතරෙන් ධ්‍යානයේ සිටින්නේ එවැනි සත්‍යයක ඉඳගෙන ගම්භීර රූප ප්‍රඥාවකින් දකිනවා දකින්නකොට පේනවා ධාති පච්චය මේ ධාතිය නිසා තමයි මේ කොහොම දුක් ඇතිවන්නේ ඉඳින්ද තියෙන සංසාර දුක් ඉඳින්ද ඉඳින්ද සිදුවන්නේ ඉපදීම නිසා ඉපදුනේ නැත්නම් කිසි කෙනෙකුට කිසිම දුකක් නෑ අපි මේ ලෝකෙ ඉපදුනේ නැත්නම් මේ දක්වා මිදෙන්නට කිසිම දුකක් අපිට විඳින්න නෑ ඉන්නේ විඳින්නට වන්නේ ඒ වගේම අනාගතයේදී අපිට විඳින්න තියෙනවා තව මේක වඩා දරුණු දුක් ඉන්නේ ඉන්න ජරාදුක වැඩි වෙනවා සමහරට ඉන්නේ ඉන්න ව්‍යාධි දුක් වැඩි වෙනවා මේක ආකාර කායික මානසික පීඩා දුක් වලට මුහුණ පාන්න සිදුවන්නේ එවැනි දුක් අනාගතේ ඉඳින්නදී හරියට මහා පර්වත තුනක් පෙරණික් පෙරණ යනවා වගේ බුදුහාමුදුර දක්වන ජාති පර්වතේ පෙරණා ඥාති පර්වතේ පෙරණා මරණ පර්වතේ පෙරණ පෙරණ යනවා ඒක නම් ඒක පෙරණ පෙරණ යන තැන මිනිහ මිනිහ මිනිහ රටලක් තප්පල යනවා ඒ වගේ තමයි මේ ලෝක සත්‍යය කියන කතාව වෙන තැනකින් දක්වලා තියෙන. ඉතින් මේ විදිහට මේ දුක් වලට බඳුන් වෙලා තියෙනවා. මේ දුක ඇතිවන්නේ කෙනෙක්ට දුක් නිසා. ඉපදෙන්නේ නැත්නම් ඔහුට දුකක් නැහැ. එතකොට දුක පහළ වීමේ හේතුව එතන දකින්නේ බුදුරජාණන් වහන්සේ ධාතිය. එතකොට බුදුරජාණන් වහන්සේ ධාතිය කියනකොට මේ ඇයි තියෙන ඉපදලා කියන නමුත් බුද්ධ ඥානයට බුද්ධ ඥානය කියන්නේ බෝධිසත්ව ඥානයට වැටෙන මේ ප්‍රතිසන්දේ විඥානයේ මෞකසත මේ ආකාරයෙන් පහළ වෙනවා. මේක තමයි ධාතිය කියන්නේ. මේක කියනකොට මෙන්නට තේරුම් ගන්නට පුළුවන්. නමුත් ඉස්සෙල්ලා මේක අත්දකින්න එක පරම බ්‍රහ්මදීයතන කාරණාව. අපිට කියලා දුන්නත් මේක මේ විදිහට සිදු වෙනවා කියලා අත්දකින්න එක සාමාන්‍ය කෙනෙකුට කරන්නට නොහැකි කාර්යයක්. විශාල සමාධියක් විශාල ප්‍රඥාවක් විදර්ශනා ඥානයක් කියන කෙනෙකුට පමණයි ඒක අත්දැකීමට පුළුවන් වන්නේ නැති කෙනෙකුට වචන මාත්‍ර පමණයි බුදු සංඥා මාත්‍ර පමණයි ඒ නිසා බුදුරජාණන් වහන්සේ පස්සේ වශයෙන්ම දකිනවා මේ විඥානයේ පහළ වීම නිසා තමයි මේ ජාතිය පහළ වීම තම නිසා තමයි මෙතන දුක ඇතිවන්නේ මෙතන හේතුවක් සහ කලක් තිබෙනවා හේතුව තමයි ප්‍රතිසන්දි විඥානයේ පහළ වීම ජාතිය පහළ වීම ඒකෙන් ඇතිවන ප්‍රතිඵලය තමයි මහා අනිකාර මේ මහා දුක්ඛ ස්කන්ධය එතකොට උන්වහන්සේ බලන ඇයි මේ ජාතිය ඇතුලේ මේ පටිච්චසමුපාදේ උන්වහන්සේ අවබෝධ කරපු ආකාරයේ භාවනා කරන කෙනෙකුට අවබෝධ කරගන්නට පුළුවන් නිවන් දකින්නට පුළුවන්. ඒතකොට ජාතිය වෙන මොන හේතුව බලනකොට උන්වහන්සේ දකිනවා මේ ජාතිය ඇතුලේ කාරණා භවයි ශක්තියෙන් තිබෙන නිසා කියලා. දැන් මේක කියනකොට මේ නැති අපි අහලා තියෙන පොත් වලින් කියලා තියෙන මේක සුදුසු දෙයක්. නමුත් සමන්ගේම නුවණින් මේ ප්‍රතිසන්දි විඥානය පහළවන්නේ කර්මබව ශක්තියින් තුල නිසා කියලා. කර්මබව ශක්තියින් නිසා මේ ප්‍රතිසන්දි විඥානය පහළවන්නේ මෙහෙමයි කියලා. ප්‍රත්‍යක්ෂ වශයෙන් දකින්න එක අතිගම්බීරෝ කාරණාවක්. ඒකයි මේ පටිච්චසමුප්පාද ධර්මයේ ගම්බීරයි ගම්බුරු වට්ටක් අක්ෂයක් තියෙනවා කියලා ප්‍රකාශ කරන්නේ. එහෙම නැතුව කියන දේවල් කටපාඩම් කරගෙන කියන්න පුළුවන්, ලියන්න පුළුවන්. එවැනි එකකින් පරිසම්පාද ධර්මයන් දන්නවා කියලා කාටවත් කියන්න බැහැ. මේ සත්‍යස්තේ හත්දකින් එක බුදුහාමුදුරනේ දකින්නේ. සමහරක් දකින්නේ ඉස්සෙල්ලම දකින්නේ කවුරුත් කියලා තියෙනවා. එතකොට ඒක ඇත්ත වශයෙන්ම අත්දැකීමක් නෙමෙයි කියනවා. පස්සස්තේ යන සමාධිය අත්දැකීමක් නෙමෙයි. බව පච්චය ආජාති කියලා උන්වහන්සේට දෙනවා. කර්ම භව ශක්තිය නිසා ජාතිය දෙනම් මේක ප්‍රතිපදිතන ප්‍රතිසම්පාද ධර්මයේ අති ගැඹීර අවස්ථාවක්. මේක අපි භවපංචා ජාතිය විස්තර කරනකොට කියනවා. එතකොට මේ භවය පහළ වුණේ ඇයි? දැන් ජාතිය ඇතුණේ භවයෙන් නිසා කියලා කියනවා භව ඇතුණේ කන්න භව සිදුවනවා උන්වහන්සේ ආපස්සේ බලනවා බලනකොට තේනවා භවයේ ඇතුණේ උපාදාන කරනවා සිතින් වන්දනවා සංදීන් කැමැත්තෙන් බැඳෙනවා රාගයෙන් හැලෙනවා මේ සංදීන් ඇලීමත් කැමැත්තෙන් සංදරාගතිකින් ඇලීම බැඳීම ඇති කර ගැනීම නිසා තමයි මේ කර්ම භව රැස්වන්නේ ඉතින් සංදේම් රාගෙන අල්ලනවා කියනට අල්ලන දේවල් ඔක්කොම බේන්නවා. විශේෂයෙන්ම තමන්ගේ පංචස්කන්ධ ලෝකයේ අල්ලන ආකාරය පිළිබඳ මහසබෝසත් මොළේ දර්ශනය කලේ ඒ පංචස්කන්ධ ලෝකය මේ විදිහට උපාදාන කරනවා සංදේම් රාගෙන් දැනෙනවා. එතෙ බැඳිච්ච නිසා තමයි මේ විදිහට කර්ම භව රැස්සන් මේකත් කියනකොට මේ නිකන් තමයි තේරෙන්නේ මේක සිදුවන්නේ කොහොමද කියන කාරණාව ප්‍රත්‍යක්ෂ ලෙසින් අත්දකින්න එක පරම ගම්බීර කරුණක්. මේක අත්දකින්නට පුළුවන් වන්නේ ඇත්ත වශයෙන්ම කියනවා සියයට සියයක්ම වාගේ පහත් වූ කෙනෙක් වුණා. ඒ කියන්නේ ඒ ශ්‍රාවක බෝධියෙන් අත්දකින්න පුළුවන් මට්ටමට අත්දකින්නට පුළුවන් වන්නේ පහත් වුණාට පස්සේ තමයි. ඒ පාඩකෙන් කොට ඔකේ නියමයක් තේරුම් ගන්න බැහැ. එතකොට දැන් උන්වහන්සේට තියෙනවා මේ උපාදාන පත්‍ය භවෝ කියනවා. ඊළඟට උන්වහන්සේ බලන මොකද මේ උපාදානයේ තියෙන්නේ මේ මිනිස්සු දෙකෙන් අල්ලගන්නේ. ඇයි මේ මිනිස්සු සංදරාගෙන් බැඳෙන්නේ? සංදේ කියන්නේ කැමැත්ත රාගය කියන්නේ ඇලීම. මේ කැමැත්තෙන් සාරණීමේ මේ පංචස්කන්ධ ධර්මයන් අල්ලගන්නේ. මෙතෙන් කාලෝකික වශයෙන් බලනකොට කෙලින්ම අවිද්‍යාව පිටතනේ මතේ මතේ පෙන්වන්න කරනවා. නමුත් ඒ අවිද්‍යාව මතකෙන පෙන්වන්න කරන එක තියෙද්දී බුදුරජාණන් වහන්සේ දෙන්නේ ප්‍රකාශ කරනවා උපාදානය ඇතුලේ සංඝාව නිසායි. සංඝා පත්‍ය උපාදාන. ඇත්තෙන්ම මෙතන ප්‍රායෝගික වශයෙන් දර්ශනය වන්නේ අවිද්‍යාව තුළින් උපාදාන ධර්මයන් ක්‍රියාත්මක වන ආකාරය බෝධිසත්ව මූලයේදී ඒක දකින්නට ඇති නමුත් සම්පිත හේතුවක් නිසා සංහාව නිසා උපාදානය ඇති වෙනවා කියන බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙනවා. ඒ මොනවා හිතව බුදුන් වහන්සේ පෙන්වන කලින් ඒක මට පැහැදිලිවම කියන්නට බෑ ඇයි ඒ විදිහට උන්වහන්සේ ප්‍රකාශ කළේ කියලා අවිද්‍යාව නොකිය මෙතන සංහාවයි කියලා දැක්වේ ඇයි කියන කරුණ. ඒකේද සංහාවය තමයි මේ අල්ලන්නේ ආශාවක් දෙන. ආශාවක් නැත්තම් අල්ලන්නේ. ඕක තමයි සරලම හේතුව වශයෙන් දක්වන්නේ. ඒක වැඩි ගැඹුරු හේතු තියෙන්නේ. නමුත් ඒ සරල හේතෙන් මේ අර තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. මේ ආශාව තියෙනවා, මේ සංහාව තියෙනවා. ඒක නිසා තමයි පංචස්කන්ධ ධර්මයන් අල්ලන්නේ. තමන්ගේ ශරීරයේ සාර්ථක කරන වේදනාවට සාර්ථක කරන සංඥාවල සාර්ථක කරන සංකාරවල සාර්ථක කරන විඥානයේ සාර්ථක කරන මේ ආශා කියන එකක් හේතුවක් තියෙනවා. ඒ හේතුව කොහොමද ගමන මේ බුදුරජාණන් වහන්සේ බෝසත් මොඩේදී කරන්නේ මේ පටිසම්පාදයන් අවබෝධ කරගන්නටයි මේ උත්සාහ කරන්නේ. එතකොට මේ අවස්ථාවේදී උන්වහන්සේ දකින්නවා මේ සංහාර ඇතුනේ සංහාපත්‍ය පාදානං තණ්හාව ඇතුනේ කුමක් නිසාද කියන එක දකිනකොට වේදනා පත්‍ය සංහා වේදනාව නිසායි ලෝක සත්‍යයට සංහාව දැක්වන්නේ වේදනාව කියනකොට සැප වේදනා දුක් වේදනා නැදහස් වේදනා විවිධාකාර වේදනා පහළ වෙනවා මෙන්න මේ වේදනා දිගීමට තියෙන කැමැත්ත රුචිය ඒකට තියෙන අභිලාෂයේ සමාගයේ යටිසිතේ සියුම් වශයෙන් හෝ ඡන්දයක් වාගයක් තියෙනවා නම් සුඛ වේදනා විඳීමට මෙන්න මේ හේතුයෙන් තමයි ආසාව ඇතිවෙන්නේ. එතකොට මේ ප්‍රායෝගික පැත්තෙන් අනිත් පැත්ත කතා කරනවා නම් ඕක සම්පූර්ණයෙන්ම සුඛ වේදනා විඳීම තියෙන සියුම්වත් ආසාවක් නැත්තටම නැති කළාට පස්සේ තමයි මේ ඡන්ද වේදනාව කෙරෙහි තියෙන උපාදානය අයින් කළාට පස්සේ තමයි තණ්හා නිරුද්ධ වෙන්නේ. ඒ ප්‍රතිලෝම පැත්තට කියනවා. දැන් අපි මේ අනිත් පැත්තට කියන්නේ. එතකොට සංනාපච්චය උපාදාන කියලා මනසට තියෙනවා. ඇයි මේ සංනාව ඇතුලේ සංනාව ඇතුලේ වේදනා පත්‍ය සංනා කියලා දැන් අවබෝධ කරේ. කුමක් නිසාද වේදනාව ඇති වෙන්නේ කියලා උන්වහන්සේ නැවත බලනවා. මේ බුදුහාමුදුරුවෝ යතු දේවල් පොත්වල දීලා තියෙනවා අපි දැකලා තියෙනවා. ඉතින් අපි කියනවා ඔක කියන එක ලියන එක අහන එක නෙවෙයි කපම් කරන. පළමුවෙන්ම මේ කරුණු පැහැදිලි ලෙස ප්‍රත්‍යක්ෂයට අත්දකින එක මහා ගම්භීරෝ කාරණාවක්. අනිත් අතින් මේවා ප්‍රායෝගික වශයෙන් සත්‍ය වශයෙන් මෙහෙමයි සිදුවන්නේ කියලා දකින එක අද උනත් ගම්භීරයි. ගැඹුරුයි. එතකොට ඔන්න දෙහි වේදනාව ඇති වෙන හේතුව හොයන්නේ වේදනාව ඇති වෙන හේතුව දක්නට උන්වහන්සේට පෙන්වන පස්ස පත්‍ය වේදනාව කියන්නේ. පස්සයක් නැත්නම් වේදනාවක් නෑ. සිත ගිහිල්ලා ස්පර්ශ කරන්නට ඕනේ. සිතේ ස්පර්ශයි දෙකේ ස්පර්ශයි දෙකේ සහිත චෛතසික ධර්මයන් ක්‍රියාත්මක වන්නට ඕන. ඇහැට රූප පෙන්න රූපය දැක්කට පස්සේ චක්ක විඥානේ ඇතිලා ඒ රූපයේ සිතින් ස්පර්ශ කිරීමක් කළොත් පමණයි ඇහැට දැකපු රූපයක් පිළිබඳව වේදනාවක් දැනෙනවා. ඩොනේ පස්සේ නැත්නම් වේදනාවක් දැනෙන්නේ. කනට ඇහෙන ශබ්ද වැදිලා ඒ ශබ්දේ ස්පර්ශ වෙනවා ස්පර්ශ වුණාට පස්සේ ඒකාසෝත විඥාන ආදී ධර්මයන් පහළ වුණාට පස්සේ තමයි අහසන ලද ශබ්දයේ පිළිබඳව වේදනාවක් ඇතිවෙනවා එතකොට යම් කිසි කෙනෙකු අනිත්‍යයෙන් ගන්නෙමයි යම් කිසි ස්පර්ශයක් පහළ වුණේ නැත්නම් ඉන්ද්‍රිය ප්‍රතිබද්ධිතව ඒ කියන්නේ කනනාසේ දේව ශරීරයේ මනස කියන ඉන්ද්‍රියන්ට අරමුණු හැම වෙලා ඒ තුළින් විඥාන නාම ධර්මයන් පහළ වෙලා ස්පර්ශයක් දැනතුනේ නැත්නම් ඔය කිසිම අරමුණක් වලින් අපට කිසිම වේදනාවක් දැනෙන්නේ. අපි හිතමු මේ ලාවේ ඉතාම ලස්සන සංගීතයක් කොහෙල් තියෙනවා කියලා ලෝකෙ පොතනක අපිට ඕක කොයි ආකාරයෙන්ම දැන් අහන්න නැහැ. ඉතින් ওই සංගීතයේ පිළිබඳ යන්තට අනුන් කරන කෙනෙක් ආසාවක් පහළ වෙන්න පුළුවන්. නමුත් ආසාවක් එන්න බෑ. කන්නේ ඇවිල්ලා සද්ද ස්පර්ශ දැනේ. දක්නේ. ඉතින් ඒ පස්සේ නිසා තමයි වේදනාව ඇති වෙන්නේ පස්ස පච්චා වේදනාව කියලා මම හිතේ දකිනවා. දැන් මේ ප්‍රශ්නේ ඇතුනේ කුමක් නිසාද? ඊළඟට වෙන සංකාරණාව. එතකොට උන්වහන්සේද පේනවා පස්සේ ඇතුනේ සලායතන පත්‍ය පස්සෝ. මේ ආයතන හයක් තියෙනවා ඒක නිසායි මේ පස්සේ කියන්නේ. ඇහැ කන නාසය දිව ශරීරය මනස. ඒවා මේ දන්නවා ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රිය හයක් තියෙනවා. මේ ඉන්ද්‍රිය හය ආයතන භාවයට පරිවර්තනය වීම නිසා තමයි පස්සේ ඇතිවන්නේ. එදින ඕවා මේ දැන් විස්තර කරන්න යනදී මේ පටිච්චසමුපාදයේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරන ආකාරයේ කෙටියෙන් හඳුන්වා දීමක් අපි මේ කරන්නේ. එතකොට ඒ පස්සේ ඇතිවීමට අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ ඉන්ද්‍රිය ධර්ම ඉන්ද්‍රිය ධර්ම ආයතන බවට පරිවර්තනය වෙන්න ඕනේ. ආයතන සලායතන ආයතන හයක් ඒකයි සලායතන කියන්නේ චේ ආයතන සලායතන ඒ ආයතන හය නිසා තමයි වේදනාව ජනිත වෙන්නේ පස්සේ ජනිත එතකොට දැන් මන්න සලායතනේ තුනේ ඇයි ඊළඟට මහසෙත් බපයාගෙන යන කාරණා නාම රූප ධර්මයන් තියෙන නිසා තමයි මේ සලායතනේ කියන්නේ නාම රූප පත්‍ය සලායතන දැන් මෙතනක් තියෙනවා ගැඹුරු කාරණාවක්. ආයතන කියන්නේ ආයතන හයක්. ඇහැ කන නාසය දිව ශරීරය මනස. කොහොමද? ඇහැට දක් ආයතනය කියනවා කන සෝත ආයතනය අනිත් ඒවාත් තියෙන්නේ දාන ආයතන, නිව ආයතන, කාය ආයතන. මේ පහම රූප. මන ආයතනය කියන්නේ නාම. එතන තියෙන්නේ නාම රූප. ඒකට දැන් සලායතන ඇතිවෙච්ච හේතුව හොයන්න යනකොට මොනවාද බලනවා නාම රූපච්ඡා සලායතන. මේ නාම රූප නිසායි මේ සලායතන කියන නාම රූප පහළවන්නේ. එතන මේ නාම රූපයන්ගේ පැවැත්ම තුනේ නව නාම රූප ධර්මයන්ගේ පහළ වීමක් උන්වහන්සේ දකින්න සලආයතන පස්සේටපත් වෙනවා. එතකොට මේ නාම රූප ධර්මයන් පහළ වෙච්ච නිසා තමයි සලආයතනය පහළ වන්නේ ඇතිවන්නේ කියන කාරණාව උන්වහන්සේ අවබෝධ කළා. දැන් සලආයතන ඇතිවෙච්ච හේතුව නාම රූප වශයෙන් දැක්ක ඒක නිසා වෙනා නාම රූපය තුනේ ඇයි නාම රූප ඇති උනේ ප්‍රතිසන්දි විඥානය නිසා. විඥාන පත්‍ය නාම රූප. බෝධිසත්වය පටන් ගත්තේ දුකදී තේරුම් අරගෙන දුක ඇති උනේ කොතෙන්ද කියලා කොතනින්ද කියලා බලාගත්තාම දුක ඇති උනේ ජාතිය ප්‍රතිසන්දි විඥානය පහළ වීම නිසා. දැන් මේ කැරකිලා කැරකිලා රවුම ගහලා ගහලා ගහලා දැන් ආපහු ආවේ කොතෙන්ද එතෙන්දමයි. විඥාන පත්‍යා නාම රූපං විඥානයේ නිසා නාම රූප ඇති වෙනවා. උන්වහන්සේ දී දකිනවා පච්චදාවන්තිකෝ විදාඥානං නාම රූපං හා නාකරං ගච්ඡති මේ විඥානේ ආපෝ කියලා එතෙන්ද යනවා මේ විඥානේ නාම රූපේ ඉක්මවා යන්නේ යම් කිසි කෙනෙක් ජීවත් වෙනවා පවතිනවා මුචිත වෙනවා උපදිනවා ආදී කවර දෙයක් කියවන් මේ විඥානේ සහ මේ නාම රූප ධර්මයන්ගේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේ මත ක්‍රියාත්මකන ධර්මයන් අතර මෙතන අනුකූලයක් නැහැ කියලා උන්වහන්සේ අවබෝධ කරනකොටම මේක තමයි සමුදය මේක තමයි සමුදය කියලා උන්වහන්සේට සමුදය සත්‍ය පිළිබඳ පස්සස් අවබෝධය ලැබෙනවා සමුදය සමුදයතිකෝ විච්ඡේ මේක තමයි සමුදය සමුදය කියලා පුබ්බේ අනුසුතේ ධම්මේසු කෙරණේසු විදෝ මේ ධම්මේ කෙරේ සක්මුද පාදී ඥානනද පාදී සංඥාවද පාදී විඥාවද පාදී ආලෝකද පාදී වශයෙන් දක්වනවා මට ඇස පහළ වුණා එන පහළ වුණා එන පහළ වුණා ප්‍රඥා අවලෝකේ පහළ කරුණ අවිද්‍යාන්ධකාරයේ ඒක වසා සිටින ඥානද අවිද්‍යා අඳුරට දුරුණයි කියලා උන්වහන්සේගේ හිතට අවබෝධ වෙනස් පටන් ගත්තා. ඒක උන්වහන්සේ ප්‍රකාශ කරන සෝතේ මේ විදිහට මේ විදිහට පහළුණා කියලා ඔය ආකාරයෙන්ම විපස්සී සිටියේ ආදී අනිත් සෑම බුදු කෙනෙකුටත් ඔය ධර්මතාවයන් ඔය විදිහටම පහළ වූ ආකාරයේ බුදු දානන් වහන්සේ වෙනස් සෝත්‍රයේදී දක්වලා තිබෙනවා. මෙන්න මෙහිදී මේ පටිසම්පාද ධර්මයේ සත්‍යයක් වශයෙන් කරගෙන ආකාරයේ උන්වහන්සේ අවබෝධ කළා. ඕකේ අනිත් පැත්ත දැන් කියන්නට යනවා. මේ තරම් දුකක් තියෙනවා දුක නැති වෙන්නේ කුමක් ඇතිවෙන්නේ? කොමක් නිරුද්ධ කළ විට දුක නැති වෙනවා. ජාතිය නිරුද්ධ කළොත් දුක නැති වෙනවා. නැත්නම් දුක නැති කරන්නට බෑ. ජාති නිරෝධා දුක්ඛ නිරෝධෝ. දාසීන දුක් කිරීමෙන් තමයි දුක නිරුද්ධ වෙන්නේ. මේ විදිහට කලින් කියපුවාම ඔක්කොම නිරුද්ධ කරමින් නිරුද්ධ වීම දකින්න නිරුද්ධ වීම දැක දැකා ගියන අන්තිමේදී විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ විඥානයේ නිරුද්ධ වීමෙන් තමයි නාම රූප නිරුද්ධ වෙන්නේ නාම රූප නිරෝධා සලආසන නිරෝධෝ නාම රූප නිරුද්ධ වීමෙන් සලආසන නිරුද්ධ වීම ආදී වශයෙන් දැකලා මේක තමයි දුකේ කෙලවර මෙතන තමයි නිරෝධ ශක්තිය නිරෝධෝ නිරෝධයේ තිබෙන්නේ මේක තමයි තමයි නිරෝධේ නිරෝධේ කියලා මම කරන සවිරුණම ධම්මයේ කෙරෙහිමඩ පැහැදිලි අවබෝධයක් ලබන්නට පුළුවන් වුණා කියලා එදා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. එතකොට මෙතන මේ පරිසම්පාද ධර්මය මේ අද මේ අලුතෙන් මාපය නිසා මේ විදිහට මේ දේශනා ඉදපත් කළේ සාමාන්‍යයෙන් තේරුම් ගන්නට පුළුවන් වන ආකාරයෙන් කරුණු ටිකක් අපි ඉදිරිපත් කළේ. එතකොට මේ සෑම කෙනෙකුටම මේ කියන කාරණාවට තේරුම් ගන්නට පුළුවන් වෙන්න ඕනේ. ඔය එක්කත් අපි විස්තර කළේ නෑ බුදුරජාණන් වහන්සේ දැකපු ආකාරය පිළිබඳ හැඳින්වීමක් ප්‍රමාණ පමණයි ප්‍රකාශ වෙන්නේ. එන්න මේ ප්‍රත්‍යක්ෂ වශයෙන් ලැබපු අත්දැකීම තමයි බුදුරජාණන් වහන්සේ ජීවිතේ පුරාම පරිසම්පාදයේ විස්තර කරන විට විවිධ විවිධ ආකාරයෙන් විස්තර කළේ ධම්මදේශනා වශයෙන් ඉදිරිපත් කළ සූත්‍රවල කරුණු දැක්වීම. එනිසා මේ අය මේ පරිසම්පාද ධර්මයන් තරමද්දරට හොව අවබෝධ කරගන්න බලන්න මේ විදිහට තමයි සංසාර දුක නැවත නැවත ඉදිරිපදී යන්නේ කියන කාරණාව. මේ ගැඹුරු පරිසම්පාද ධර්මයන්ගේ ප්‍රතිලෝම පස්සේ විශේෂම නිරෝධගත දකින විට අවේද පත්‍යස්වල්යෙන් හදවතින් මේක දකින්නට පුළුවන් වුණොත් ඒ ක්‍රියාදාමය තුළින් ඒකාන්තයෙන්ම මේ ජීවිතේ දුමම ජීවනිසන කියන පුළුවන් ශක්තිය ලැබේ. එසේම වේවා කියලා ආශිර්වාද කරලා මේ දේශනාව මෙතනින් එහෙම කරනවා. බයි දෙවියන් අපින් දෙමු ආකාසත්තාට කියන පාඩියම ආකාසත්තාට බොම්මත්තා දේවානාගාමයි බුදා පුණ්‍යන් සම්මනෝලි සාජන රක්ඛන්තාසන ආකාසත්තාට බොම්මත්තා දේවානාගාමයි බුදා පුණ්‍යන් දිස්සවචනං සම්ද දේශනං ආකාශත්තාදී මහත්තා දේවානන්දා මහිද්దికා පුඤ්ඤන්තං නෝ දිස්සවචනං ලක්ඛන්ත මම පරන්ති පාත්‍න ගඤ්ඤනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය ධම්මේ පුඤ්ඤං අනුසවක්ඛ්‍ය වහනෝතු සම්බ දුක්ඛා පමිතතු මේකල සියලුම කුසල සත්‍යං මෙයන්ගෙන ලෝයබ්බසල් සේවා පරලෝයබ්බසත් සත්පත් සේවා නිවන සේම ලබන්නේ කුසල හේතු උපනිෂ්ඨයනි